ඕනේ මේ ජීවිතය සකස් කරගෙන සතර සූපත් කරගෙන අපි විඳින යම් දුකක් තියනවාද ඒ සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියලා අදිෂ්ඨානය ප්‍රාර්ථනාව කවුරුත් ඇති කරගන්න ඕනේ. එවැනි අදිස්ථානයක් ඇති කරගෙන අපි අද දවසේ සාකච්ඡා කරන්නේ මේ සතිය පුරාවට සාකච්ඡා කරේ අපි සප්ත අපරිහානීය ධර්ම පිළිබඳවයි. අද අපිට තියෙන්නේ බෞද්ධ උරුමය පිළිබඳව මේ ආශ්‍රයෙන් හෝ සාකච්ඡා කරන්න අද දිනේ අපි වෙන් කරගෙන තියෙන එකට. ඇයි අපි මෙහෙම කාලයක් වෙන් කරගන්නේ? අපිට නැවත නැවත සතියකට සැරයක්වත් මතක් වෙන්න ඕනේ. එකක් මට ලැබිලා තියෙන උරුමයෙන් මම ප්‍රයෝජන ගන්නවාද කියන එක. දෙවෙනි කාරණාව ඒ උරුමය රැකලා දෙන්න මම කුමක්ද කළ යුත්තේ කියන කාරණාව. මොකද මට ලැබිලා තියෙන උරුමය මම පාවිච්චි කරේ නැත්නම් ඒක මට ලොකු ගැටලුවක්. එතකොට ඒ මොකද ඒක මට ලැබිලත් මම ඒක භාවිතයට ගත්තේ නෑ වෙනවා. එතකොට ඊළඟට භාවිතයට ගන්න නැත්තන්ට මේක මතක් වෙ යුතු තියෙනවා. මම මට කොච්චර ප්‍රයෝජනයක් ලැබෙනවා මේකෙන් ලබාගත හැකි භාවිතයට ගත්තත් නැතත් අනාගතයට ඒක විනාශ කරන්නේ නැතුව සුරක්ෂිතව අපි අනාගතයට ඒක ලබා දිය යුතුයි. ඒක අපේ යුතුයකම විතරක් නෙවෙයි ඒක අනාගත පරපුරේ ආයිතිවාසිකමක්. කොහොම නමුත් කමක් නැහැ. අපි කතා කරමින් හිටියේ අපරිහානීය ධර්ම පිළිබඳව අපරිහානීය ධර්ම පිළිබඳ කතා කරපු සතියෙම අපිට මේ කතා කරන්න පුළුවන් පැහැදිලිවම අපි දැක්කා දවස් 5ක් තිස්සේ සාකච්ඡා කරනකොට අපි ගෞරවනීය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහා ස්වාමීන් වහන්සේ නමක් මේ සඳහා සම්බන්ධ කරගත්තා. ඉතින් උන්වහන්සේලාගේ අදහස් අනුවත් බලනකොට මූලාශ්‍ර ආශ්‍රයෙන් අපිට හොඳට පේන්න තියෙනවා මේ ත්‍රිපිටකය ගවේෂණය කරනකොට ත්‍රිපිටකය ගැන නුවණින් විමසන කෙනෙකුට සියලු ශේස්ත්‍රවලට සියලු හැම දෙයකටම අවශ්‍ය කරන ක්‍රමවේද ත්‍රිපිටකය තුල ඕන තරම් හොයාගන්න පුළුවන්කම තියෙන තමන්ගේ ජීවිත සකස් කරගන්න. එක සූත්‍රයකින් කොච්චරක්ද තව සූත්‍ර බොහෝමයක් නම් එහෙනම් අප්‍රමාණ ප්‍රමාණයක්. ගිහි ජීවිතයක් ගත කරන එක ගිහි ජීවිතය සාර්ථක කරන එක ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා පවා අවශ්‍ය කරන සිංහලෝවාද සූත්‍රය ගත්තොත් එහෙම එහි ලෞකික ජීවිතය විතරක් කියලා අපිට හිතෙන්නේ නමුත් එහි ලෞකික ජීවිතය විතරක් නෙවෙයි මොහොතකට හිතලා බලන්න පශ්චත්තාපය කියන එක හොඳද පශ්චත්තාපය ලේසි වැඩක්ද නේද පසුතැවෙන දේවල් තමන්ගේ යුතුයකම් හරියට කෙරෙන්නේ නැතුව තමන්ගෙන් විය යුත්ත හරියට වෙන්නේ නැතුව තමන්ගෙන් නොවිය යුත්ත සිද්ධ වෙලා. යම් දවසක මෝඩ මිනිසුන්ට නම් ඒවයේ තරම් ගාණක් නැහැ. මොකද මෝඩකම හින්දා කොහොමත් අපාගාමී වැඩ කරලා සන්තෝෂෙන් hina වෙලා ඉන්නවා. අන්තිමට ඉතින් වැටෙන කම දන්නේ නැහැ කොහෙද වැටුනේ කියලා. මොකද උනේ කියලා. නමුත් නුවණ තියෙන මිනිස්සෙකුට පින්නන්නේ අපි හරියට පරිස්සම් වෙන්න ඕනේ. කොයි වෙලාවක හරි අපිට සිහියක් ඉපදිලා මගේ අතින් වෙච්ච වැරද්ද කියලා පසුතැවිලි වෙන මට්ටමට අපිවපත් වුණොත් අනේ මේ අය මේ දුක් විඳින්නේ මගේ වැරද්ද හින්දානේ කියලා. මේ අය මේ දුක් විඳින්නේ මගේ වැරද්ද හින්දානේ කියලා තාත්තෙක් හිතනවා මේ දරුවා දුක් විඳින්නේ මේ දරුවන් දුක් විඳින්නේ මේ මේ ස්වාමී දිහණිය දුක් විඳින්නේ මං මගේ වැරදි හින්දායි. එතකොට අම්මෙක් හිතනවා මේ ස්වාමියා දුක් විඳින්නේ දරුවෝ දුක් විඳින්නේ නැත්තම් දරුවෙකුට කොයිලා හරි පැහැදිලි වෙනවා මගේ දෙමව්පිය දුක් විඳින්නේ මං හින්දායි මගේ දෙමව්පිය මේ ටික විඳින මානසික පීඩනය විඳින්නේ මගේ වැරද්ද හින්දායි කියලා සිහිය ඉපදෙච්ච දවසක පින්නත් නේ ඉවරක් නැති දරුණු ගිනි හට ගන්නවා කොහෙද තමන්ගේ సంతානේ ඒක හරියම භයානකයි එතකොට කරගෙන යන වෙලාවට ඒක දැනෙන්නේ නැහැ පසුගාමී මේ ගින්න හටගන්නේ එතකොට වෙච්ච වැරදි හින්දා ඒ වගේ කිසියම් ගින්නක් නැතුව ජීවිතය ජීවත් කරවන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් තමයි ධර්මයේ තුල ඔය සිගාලුවා සූත්‍රයේ තියෙන්නේ. දෙපැත්තට යුතුයකම් සිද්ධ වෙනකොට ඒකේ සඳහන් වෙනවා පැහැදිලිවම සුවදායකව වාසය කරන්න පුළුවන් හැම පැත්තෙම නිදහස් ජීවිතයක් හිත නිදහස් කරගන්න පුළුවන්. ඒතර කාලාම සූත්‍රයේදී සඳහන් වෙන එක තැනක මේ නිදහස් හුස්මක් ගන්න පුළුවන් බව. ඒ කියන්නේ සුවදායක හුස්මක් ආස්වාස් ප්‍රාස්වාසයක් උරුම වෙනවා කියලා. අපි කියන්නේ සාමාන්‍ය ජීවිතේ නිදහසේ හුස්ම ටිකක්වත් ගන්න නෑ වැරදි කරපු අයට එහෙම නෑ නිදහසේ හුස්මක්වත් ගන්න බෑ අවසන් කාලේ. ඉතින් මේ වගේ අපේ ජීවිතය ඊටාම සුවපත්භාවයට පත් කරන අපූර්ව වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙනවා. ඒ ධර්මය තුළ තියෙනවා. මේ ළඟදි මට එක විද්‍යාඥයෙක් මුණ ගැහුණා. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන දේවල් ගැන පරිශ්‍රණය කරන ඒ කර විශාල වශයෙන් එවැනි දේවල් सिद्ध කරන කෙනෙක්ව ආශ්‍රය අයව ආශ්‍රය කරන විද්‍යාඥයෙක් කිය හැකි බොහෝ අසුපිරු තැන් ඇති කෙනෙක් මුණ ගැහිලා මාත් එක්ක කරපු සාකච්ඡාවකදී ඒ තැනත්තා මට කියනවා මේ මේ ලෝකේ තියෙන ඔය මවුල එක කරපු නැත්නම් මොලිකියුලස් කියලා කියන මේ අංශු එක කරපු පර්යේෂණයක එක ප්‍රතිඵලයක් ගැන. ඒ ප්‍රතිඵලය ගැන මෙහෙම කියනවා ඒකේ කොහොමද මේ අංශු දෙකක් එකට විද්ධහම කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ? මේකේ දිශා දිශාව ඍජු යනවාද නැත්නම් වෙනත් වැඩ පිළිවෙලක් තියෙනවද කියලා බොහෝ වශයෙන් මේ ගැන පරීක්ෂණය කරපුවාට විස්මිත ප්‍රතිඵල හම්බුණා කියලා මේ නිශ්චිත දිශාව වරින් වර වරින් වර වෙනස් වෙන එක හොයන්න බෑ කාරණාව කුමක්ද කියලා. ඒ කියන්නේ මේ මේ කියන්නේ බාහිර රූපය ගැන. බාහිර රූපය ගැන. එතකොට එක වෙලාවක ලැබෙන ප්‍රතිඵල වලට වඩා හාත්පසින්ම අසාමාන්‍ය හැසිරීමක් තවත් වෙලාවක. තවත් වෙලාවක ඒ වාගේ තියෙන. ඒ කියන්නේ අපි කියන්නේ බාහිර රූප කලාප වල තියෙන හැසිරීම එක්තරා ක්‍රමවේදයකට නැති බව තේරුණා අවසානයේදී මේ කටියට තීරණය කරන්න වෙනවා මේ වෙලාවේ එතන ඉන්න ජීවියෙක්ගේ මිනිස්සෙක්ගේ හෝ වෙනත් ඒ ඒ වෙලාවේ එතන රැඳිලා හිටිය මිනිසුන්ගේ සිත්වල තියෙන සිතුවිලි මේ ක්‍රියාවලියට ඍජුව බලපාන බව වෙන කිසිම සාධකයක් වෙනස් විය හැකි සියලු සාධක ස්ථිර කරපුවාම අපි දන්නවනේ යමක් වෙනස් වෙන්න හේතු වෙන දේවල් ඔක්කොම නියත වශයෙන් තියාගෙන පරිශ්‍රණයක් කරපුවාම නේද? ඒ නියදිය ඔක්කොම එකම විදිහ නම් ප්‍රතිඵලය එක සමාන විය යුතුයි. නමුත් ප්‍රතිඵලය විවිධාකාර ගන්නවා. එහෙනම් මේකට හේතු වෙන මොනවා හරි තව මූලද්‍රව්‍ය ආශ්‍රයෙන් දෙන්න ඕන. මූලද්‍රව්‍ය ආශ්‍රය කරගෙන කරන පරේෂණයක සියලු මූලද්‍රව්‍ය හරහා එන සියලු සාධක ටික නියතව තියාගෙන මේ පරිශ්‍රණය කරපුවාම මූලද්‍රව්‍ය වලම හැසිරීම විවිධාකාරයි. දැන් අවසාන තීරණයකට එන්න වෙනවා. මොකක්ද එහෙමනම් මෙතන තියෙන්නේ මූලද්‍රව්‍ය වලට අදාළ නොවන දෙයක බලපෑම විය යුතුයි කියලා මේ බාහිර රූපයට. ගහකමල් පිපෙන එක. ඒ වගේ වෙනසක් සිද්ධ වෙන එක. ගහක ගෙඩියක් හැදෙන එක. හරිද? අපි දන්නවා හොඳටම බොහෝ සෙනග ඉස්සර කියනවා බොහෝ සෙනග ඉන්න ගෙවල් වල බොහෝ දෙනෙක් ඉන්න ගෙවල් වල ශබ්ද තියෙන තැන්වල මේ මනුස්ස ශබ්දයේ තියෙන තැන්වල ගස්වල ගෙඩි හට ගන්නවා කියලා. නේද? එතකොට අපි හිතන්නේ ශබ්දයම කියලා. එතකොට ඒ ශබ්දය ඇති වෙන්න හේතු වෙච්ච සිතුවිලි. මොකද මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප. එතන කොයි වෙලාවකවත් මේ අධ්‍යාත්මික රූපය කියලාම සඳහනක් නැහැ. අපිට අපිට පේන්න තියෙන දේ තමයි විඥානයේ තිබෙන තුරු මේ ශරීරය වැවෙනවා කියලා. නේද? නමුත් ඒක පේන්නම තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බාහිර රූපයත් අභ්‍යන්තර රූපයත් අතර වෙනසක් නැති බව. දෙකම එකයි කියලා එක තැනකදී සඳහන් කරනවා. මේ ඔක්කොමත් එක්ක අන්තිමට තීරණය කරගන්න පුළුවන් තව සාධක හම්බ වෙනවා. විද්‍යාවෙන් දැන් ඔප්පු කරගෙන ඔප්පු කරගෙන යන කිසිම දෙයකින් බුදුරජාණන් වහන්සේගේ ධර්ම ප්‍රතික්ෂේප වෙලා නැහැ. ත්‍රිමාන විතරක් තියෙන කියලා හිතාගෙන හිටියා. ඊට පස්සේ ඒක චතුර්මානයක් බවට පත් වුණා. විද්‍යාඥයෝ පිළිගත්ත චතුර්මානයක් තියෙනකල දැන් පිළිගන්නවා මාන 11ක් තියෙනවා කියලා. මෙතර එහාට යනකම් ඒ කියන්නේ අපිට නොපෙනෙන තල විතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන තල 31ක් තියෙනවා කියලා මේ ලෝක ධාතු තුල. එහෙනම් මේ හැම දෙයක් එක්කම අපිට තීරණයකට එන්න වෙනවා. දැන් බලන්න එතෙන් තියෙන තව සාධකයක් මම මතක් කරලා ඉන්නම්. මේ දැන් ලෝක රසය කියන එක. ඉස්සෙල්ලාම මේ ලෝකේ බ්‍රහ්ම ලෝකයෙන් ඇවිල්ලා මිනිස්සෙක් විදිහට කෙනෙක් පහළ වෙනකොට මේ ලෝකේ හරියට ආහාරය ගන්න පුළුවන් මෙහෙම ඇඟිලින් අල්ලලා ලෝකේ ආහාරයට ගන්න පුළුවන්. ඒ විදිහටයි තිබ්බේ කියලා. ඊට පස්සේ එතකොට ඉතින් දැන් මුකුත් කරන්න දෙයක් නැහැ දැන් එතකොට දැන් දැන් අපිට වෙලා තියෙන දේ බලන්නකො අපි වපුරන්න ඕන වපුර ලෝක රසය ගොයන් හරහා ගොයන් ගහ හරහා වී ඇටේ බවට පත් කරගන්න වෙලා. මහ පොළොව නැතුව ගොයන් ගහ හැදෙන්නේ නැහනේ. එහෙනම් මහ පොළොවේ තියෙන යම්කිසි රසයක් අපිට එන්නේ තද පොත්තක් එක්කෙලියට. ඊට පස්සේ අපි ඒ පොත්ත අරින්න ඕනේ, කුරුට්ට අරින්න ඕනේ, සුද්ධ කරන්න ඕනේ නේද? මහ පොළොවේ උරා ගන්න රසය අපේ දිවට දා ගන්න හදන්න වෙලා. කෙලිම තිබ්බනම් ලේසි නැද්ද? අපි මම නිකන් උදාහරණයක් කරලා බත් ගස් තියෙනවනේ. <laughs> නේද? ඒක මිනිස්සුගේ වාසනාවට එහෙමනම්. බත් ගස් තිබ්බනම් ලේසි නැද්ද? හාල් ගරන්න ඕනේ නැහැ. උයන් ඉදෙන්න තියන්න ඕනේ නැහැ. කඩාගත්ත කෑවා. නේද? ඉතින් එහෙම තත්වයක් තිබුණා ඒක වාසනාවක් ඒකට. එහෙම නැති අපිට දුක් විඳින්න වෙලා අපිට මේ පොළොවෙන් මේ රසය දෙන්නේ තව ටිකක් කලන තව පොත්ත හයි වෙන්න ඉඩ තියෙනවා. එහෙනම් වෙන වැඩ පිළිවෙලට යන්න පුළුවන්. නේද? එතකොට මේ හැම දෙයකටම හේතුව හේතු විදිහට එදා ධර්මයේ සඳහන් වෙන්නේ මිනිස්සු තුළ මේ ලෝකයේ කෙරෙහි ඇති වුණා වූ තණ්හාව. තණ්හාව හේතුවෙන් ලෝක රසය අතුරුදහන් වුණා කියලා. එහෙනම් ඒක පැහැදිලිවම මේ අපේ සිතුවිලි අර බාහිර රූපයට බලපෑවා කියන එකද නැද්ද? එහෙනම් ඒක අද විද්‍යාවෙන් ඔප්පු වෙගෙන යන කාරණාවක් වෙලා. මම කතා කරන්න හදන්නේ තාම කිසිම විදිහකින් ධර්මයේ තියෙන කිසිම දෙයක් බොරු කියලා ඔප්පු කරගන්න කිසිම විද්‍යාඥයෙක් සමත් උනේ නැහැ. අන්ත ධර්මයේ තුල තියෙන අපි අත්දකින කාරණා ඇත්ත කියලා ඔප්පු කරගන්නත් ඒ කට්ටියට පුළුවන්කම ඇත්තේ නැත්තේ භෞතිකත්වය තුළ විතරක් සියලු පරිේශන සිද්ධ වෙන හින්දා භෞතිකත්වය තුළ තමයි මේ සියලු පරිේශන සිද්ධ වෙන්නේ පේන්න තියෙන. නමුත් ඒ වාගෙත් තියෙන ප්‍රශ්න වගේ ඒ තමයි දැන් ගණිතය ගත්තොත් එහෙම අපි කැටයක් උඩ දාපුවම සම්භාවිතාව 6න් 1යි කියලා කියනවා. 6 පැත්තක් තියෙන කැටයක් උඩ දාපුවම සම්භාවිතාව 6. එතකොට ඒක ගන්නවා අපි මොනවා හරි දෙයක් ගොඩනැගීමේදී ඒක සාධාරණයි. ගොඩනැගීමේදී මේක කැඩෙන්න පුළුවන් අවස්ථා ගන්න මේ විදිහයි කියලා උපකල්පන සහිතව තමයි කරන්න වෙන්නේ නේද? එතකොට කැටයක් උඩ දානකොට සම්භාවිතව 6න් එක එහෙනම් මේක මෙහෙම වෙන්න පුළුවන් මේක මෙහෙම වෙන්න. එතන පළවෙනි තැනම යටම උපකල්පනයක් තියෙනවද නැද්ද? ඒක හරියටම හරියද? ඇත්තටම අපි කැටයක් 360 වාරයක් උඩ දැම්මොත් හරියටම 60 සැරේද එක පැත්තක් වැටෙන්නේ. එහෙම කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඇත්ත කියන්නේ ඒක නෙවෙයි නේද? සත්‍යෙම ඇත්ත කියන්නේ ඒක නෙවෙයි. ඒක උපකල්පනය මත රඳපෙන. නමුත් ඒ උපකල්පනය සාධාරණද නැද්ද? ඒ උපකල්පනය සාධාරණයි. ඇයි? ඒ අනුව යම ගොඩනගන්න පුළුවන් මෙහෙම වෙන්න තියෙන හැකියාව. නමුත් සත්‍ය සිදුවීමකදී ඒක වෙනස් වීම තියෙනවා. ඒකින්ද උපකල්පන සහිතයි. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය උපකල්පන රහිතයි. හරිද? ඇයි උපකල්පන රහිත කියන්නේ අත්තනාව ඥානීයාත කියලා සඳහන් කරලා තියෙනවා. අපිට උගන්වලා තියෙන සියලු දේ අපිට අපේ අපිව පරිශ්‍රණයට ලක් කරලා මෙන්න උගන්වලා තියෙන දේ කියලා අත්දකින්න පුළුවන් ධර්මයක් ඒක. හරිද? ඒකින්ද ඒක තවත් වාදයක් නෙවෙයි. ඒක තවත් සංස්කෘතියකුත් නෙවෙයි. ඒක තවත් හුදෙක් ආගමක් නම් කොහොමත්ම නෙවෙයි. අපි බුද්ධ학ම බුද්ධ학ම බුද්ධ학ම කියලා නේද? එහෙනම් ආගම්වාදය කියන එකට මේක අහු වෙන්නෙම නැහැ. හරි අපි මිනිස්සු කියන බුද්ධ학මේ කට්ටිය බුද්ධ학ම විදිහට ආගම්වාදය කියලා කියන්නේ මම ඊයේත් මතක් කරා ඔක. ලංකාවේ බුද්ධ학ම තුලින් ආගම්වාදයක් හදනවා නම් ඒ කියන්නේ අපි ඔක්කොටම කියන්න ඕන නුඹලා බුදුහාමුදුරුවෝ යදින්න ඕනේ උදේ හවස හැමදාම. උදේට මේ වෙලාව ඇඳෑ මේ වෙලාවේ අපේ ආගම බුද්ධ학ම එහෙනම් බුද්ධ학මට අවශ්‍ය දේ හැසිරෙන්න ඕනේ කියලා. යද්දට වැඩක්ද? අපිත් පහන තියලා හැම උදේට යදින්න වෙලාවකට. මේ ජයසීමා බෝධින් වහන්සේ ළඟට ගිහලා යදිනවා. හ්ම්. අපේ කට්ටියත් යදින්න පුරුදු වෙලා. අනිත් එක නේද? අපිට අමතක වෙච්ච කාරණාවක් තියෙනවා. ඒ තමයි බුද්ධ ධර්මය තුළ සමාජික වෙන්නේ කොහොමද දන්නේ මේ බෞද්ධ කියන සාම බෞද්ධ සමාජිකත්වය ලබා ගන්න ක්‍රමේ දෙන්න වෙයි නේද මේ මිනිසුන්ට ලංකාවේ ඔක්කොටම අපි දෙමුද බෞද්ධ සමාජිකත්වය ලබා ගන්න ඕනේ කියලා ඇප්ලිකේෂන් එකක් පුරවලා දෙන්න ඕනේ මම බෞද්ධ වුණා කියලා එහෙම බෞද්ධ වෙන්න පුළුවන්ද මේක මහා පුදුම කාරණාවක් බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන් සියලු දේ දේශනා කරේ සිත් පිළිබඳවයි කෙනෙක් බෞද්ධ වෙන්නේ කොහොමද චේතනාවෙන් නේද සරණාගමනයයි ඒක හරි පුදුම වැඩක් සරණාගමනය කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ කෙරේ ශ්‍රද්ධාව ඇති වෙන තැනත්තා. හ්ම් ශ්‍රද්ධාව ඇති වෙන තැනත්තා. හැඟීමෙන් සමාජික සමාජික වෙන්නේ හැඟීමෙන් බෞද්ධයෙක් වෙන්නේ. අන්න ඒ ශ්‍රද්ධාව ඇති වෙන තැනත්තා තමයි ඒ තැනත්තා තමයි බෞද්ධයෙක්වට සලකන්නේ. එයා මේ මාර්ගඵලලාභී කෙනෙක්ම විය යුතුද? නෑ නෑ මාර්ගඵලලාභී කෙනෙක් වීම සඳහා ගමන් කරන්නා. අතුලාන්ත ශ්‍රද්ධාවකින්. එතකොට මෙච්චර වසර 2000 ගාණක් තිස්සේ පැවතගෙන එන අඛණ්ඩ සංගමයක් මේක. වික්ෂුන් වහන්සේ කියන්නේ ඒ වගේ සංස්ථාවක්, පැරණිම සංස්ථාවක් ඒක. ඒක එන්නේ චේතනාව මුල් කරගෙන. නාම කොටස මුල් කරගෙන. නාම කොටසේ විශ්ලේෂණය තියෙනවා බුද්ධ ධර්මය තුළ හැම විසඳුමක් සහිතවම. මානසික தත්ත්වය පිළිබඳ විසඳුම් තියෙනවා. එතකොට අපිට මේ වගේ මහා උරුමයක් තමයි ලැබිලා තියෙන්නේ. මේ උරුමය ගැන අපේ ගෞරවනීය අක්මීමන ධම්මපාල මහා ස්වාමීන් වහන්සේ එදා මතක් කරනවා එදා සාකච්ඡා වෙලදී බදාදා අපිත් එක්ක මේ ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ තිබුණා. උන්වහන්සේ මතක් කරනවා මූලාශ්‍ර පිළිබඳව. මොකද මගේ අතින් කියවුණා මූලාශ්‍ර කියලා වචනයක්. එතකොට මූලාශ්‍ර කියන්නේ මොනවද? ඌල්පතක් ගලන මූලාශ්‍රය මූලික වෙන මූලිකව ආශ්‍රය කරලා තියෙන ස්ථානය තමයි ඒ ඌල්පත බොජ බොජ ගාලා නැගෙන තැන ගඟක් ගලනකොට. ඒ වගේ බුද්ධ ධර්මයේ මූලාශ්‍රිතික තමයි කොහෙද තියෙන්නේ? ත්‍රිපිටකේ. ත්‍රිපිටකය අරගෙන එදා ගෝසිංහ වනය ගැන සාකච්ඡාව අරගෙන ගියා උන්වහන්සේ. ඒ ගෝසිංහ වනයේ වැඩ කරපු කිම්බිල ස්වාමීන් වහන්සේ ආදී ස්වාමීන් වහන්සේලා ඒ ගත කරපු ජීවිතය සමගි සම්පන්නව මාත්‍රීය චිත්ත පීඩාවක් නැතුව ජීවත් වෙන්න යොදාගත්ත ක්‍රමවේද මේ ගෝසිංහ වනය පිළිබඳ තියෙන මේ සූත්‍රේ සඳහන් වෙලා තියෙන. එතකොට මේ සූත්‍රය අරගෙන හදාරනකොට අපිට හම්බ වෙනවා. ඇතුළ පිට මෛත්‍රියෙන් වාසය කිරීම, ප්‍රිය චක්‍රයෙන් වාසය කිරීම, ඒ සඳහා භාවිතා කරන උපක්‍රම. එතකොට බොහෝ වශයෙන් දැන් අපි හිතුවොත් විතක්ක සංතාන සූත්‍රය කියලා. මොකක්ද මේ සූත්‍රය සඳහන් වෙන්නේ? සියලුම අකුසල ධර්මයන් සියලුම අකුසල සිතුවිලි වලට වැවෙන්න නොදී ක්‍රමානුකූලව මේවා පහතට හරව ගන්න වැඩ පිළිවෙල. බ්‍රහ්මජාල සූත්‍රය කිව්වොත් අපි තුල එක එක පුද්ගලයෝ තුල ඇතිවිය හැකි මානසික තත්ත්වයන් දෘෂ්ටි කියන ඒවාට හරිද අපි ඔක්කොම ජීවත් වෙන්නේ ඒක හරීම පුදුම කාරණාවක් අපේ පින්නත් නේ මේකයි අපිට ලැබිලා තියෙන උරුමය අපි එකෙන් ප්‍රයෝජන ගන්නවද කියන එකයි මම මේ කතා කරන්න හදන්නේ පුදුම කාරණාවක් කියලා කියන්නේ අපි හැමෝම ජීවත් වෙන්නේ අපි අපිට හම්බෙලා තියෙන ඒ කියන්නේ අපි අපේ අතීත භාවිතය අනුව අපිට හරි කියලා හිතෙන විදිහට නේද එකම සිද්ධියක් වුණාම අපි එක එක්කෙනා එක එක්කෙනා තීරණ ගන්නේ එක එක විදිහට. ඒ කොහෙන් එන ඒවාද? තමන්ගේ මනස්කාරය තමන්ට දෙන පණිවිඩේ. ඔක්කොම ඉන්නේ තමන්ගේ දෘෂ්ටිය තුල. එතකොට එකම දෙයට එක්කෙනෙක් හරි කියනකොට එක්කෙනෙක් වැරදි කියනවා. ඇයි ඒ? හිතට එකකව කියන්නේ. ඒ එයාගේ දෘෂ්ටිය, එයාගේ දැක්ම. එහෙනම් ඒ ඒ දෘෂ්ටින් අනුව එක එකන එක එකන තමන්ගේ ජීවිතය මහ පුදුම විදිහේ වෙලාවකට මහා විකෘති විදිහට ජීවිත අරගෙන යනවා. නේද? වෙලාවකට මහා අසාමාන්‍ය විදිහ වෙනවා. වෙලාවකට හරීම දරදඬු නේද? මහා භයානක වගේ තත්වයක තියෙන ජීවිත තියෙනවා. ඉතින් ඒ ඔක්කොම තම තමන්ගේ ජීවිත අරන් යන්නේ පොඩ්ඩක් නල් රැලි කර කර. ඒ මම මේ නල් රැලි කර කර කිව්වේ. ටිකක් මතක් වෙන්න කියන්නේ. නේද? මොකක් හරි වෙච්ච ගමන් මොකද්ද කරන්නේ කියලා කොහෙන්ද ගන්නෙ පණිවිඩේ? තමන්ගේ මනසෙන් ගන්න. ඒක 100% හරිද? එහෙම ගත්ත තීරණ වැරදිලා නැද්ද? ඕන තරම්. ඕන තරම්ද වැඩිපුර වැරදිලා තියෙනවද නැද්ද? එහෙනම් මම හරි කියලා ගත්ත තීරණයද? එහෙනම් මම මගේ දිහා හරියට හැරිලා බැලුවොත් මට තේරෙනවා මම මට සාපේක්ෂවයි මේ තීරණ ගන්න කියලා. මගේ දැනුමට නේද? මට දැනෙන හැටියටයි තීරණ ගන්නේ. එතකොට එතනම බලන්න. අන්න ඒ එක එක්කෙනාට මේ ලෝකය ගැන දැනෙන ආකාරය බුදුරජාණන් වහන්සේ 62කට වෙන් කරනවා. හරිද? මේ 62 සිතුවිලි අනුව පෙළගස්සලා තියෙනවා බ්‍රහ්මජාල සූත්‍රයේ. ඒ කියන්නේ දෘෂ්ටි. දෘෂ්ටි 62ක් කියන්නේ එක එකන ඇති එක කොහොමද මේක 62කට හැදුවේ? වෙන් වශයෙන් ඇති වෙන දෘෂ්ටි. ඒ වාගේ ඉහළම දෘෂ්ටි. ඒ කියන්නේ ඒකේ උපරිමය. හරිද? ඒකේ උපරිමය මේකයි. මේකේ උපරිමය මේකයි. මේකේ උපරිමය කියලා මේ පැත්තට 62ක්. හරි. ඊළඟට ඒ 62 මිශ්‍රව හැදෙන්නත් පුළුවන්. හරිද? එතකොට බලන්න මේ පැත්තටත් තියෙනවා මේ පැත්තටත් ඒවා මිශ්‍ර වෙනවා. එතකොට මොකක්ද තියෙන්නේ? මෙහෙමත් මිශ්‍ර වෙලා මෙහෙමත් මිශ්‍ර වුණාම කොටුවක් ඒක. දැලක්, net එකක්. ඒ සූත්‍රය දාලා තියෙන නම මොකද්ද? බ්‍රහ්ම ජාලය. නේද? දැල. බ්‍රහ්ම දෘෂ්ටි ජාලය. එහෙනම් දෘෂ්ටි ජාලයක පැටලිලා කියලා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ. ඒ හැම එකක්ම විසඳ ගන්න ක්‍රමවේදය දේශනාවේ තියෙනවා. හරි. එහෙනම් හිතන්න අපි පින්නත් නේ අපි මේ දරාගන්න අපිට ලැබිලා තියෙන උරුම කොහොම එකක්ද? නේද? කිසිදු දුක්සහගත සිතුවිල්ලක් අපේ හිත තුලින් නොනැගෙන විදිහට මේ හිත සකස් කරගන්න වැඩපිළිවෙලක් ධර්මය තුල තියෙනවා. අපි අපේ අතුලාන්ත දුක් නැති කරගන්න හරියට උපක්‍රම ධර්මෙන් ඉන්නේ. අපි මේ ලෝකෙට ඇවිල්ලා හරිය අසරණ වෙලා මේ ඉන්නේ. ඇයි කියන්නේ? මේ ලෝකයේ තියෙන වාතාශ්‍රය, මේ ලෝකයේ තියෙන මහ පොළොව, මේ ලෝකයේ අපිට ලැබිලා තියෙන පරිසරය සහ මේ ශරීරය ගැටි ගැටි ගැටි ගැටි අපිට හරියට දුක් වේදනා හදන මේ ශරීරය. නේද? ශරීරයේ මේ හදන දුක් වේදනා වලට ශරීරය අපිට හදලා දෙන දුක් වේදනා අවම කර ගැනීමේ නේද? අපි කියන්නේ කවුරු හරි නරක පුද්ගලයෙක් මෙහෙන් යන මේ අපිට කරදර කරන අපි ආ මගහැරලා යනවා. අරහෙන් බලන තව එක්කෙනෙක් කරදර කරන අපි ආත් මගහැර ගන්නවා කොහොම හරි. ඉතින් ලෝකේ ඉන්න නරක අය මගහැර මගහැර මගහැර ඉන්න මිනිස්සෙක් වගේ. අපි මේ ශරීරය අපිට දෙන දුක් වේදනා අවම කරගන්න නොකරන දෙයක් නෑ නේද? මේ පැත්තට හැරෙන රිදෙනවා නම් මේ පැත්තට චුට්ටක් හැරලා ඉන්නවා. මේ පැත්තට හැරෙන රිදෙනවා මේ පැත්තට හැරලා ඉන්නවා. හරිද? එහෙම ඉන්නවා ඊළඟට බඩරි දෙනවා නම් කැම දාලා බලනවා නේද? වතුර දාලා බලනවා. ඊට පස්සේ නොයේකුත් වේදනානාශක මේකට දෙන්න වෙලා තියෙනවා. මේකට වතුර වක් කරන්න වෙලා තියෙනවා දවසකට එක සැරයක්. නේද මම අර හැමදාම කියන්නේ හරහා දාලා පැය හයක් විතර තියලා අපහු ගන්න වෙලා තියෙනවා. එක දිගට කාටවත් බෑ මේකෙන් වැඩ ගන්න නේද? ඒ මදිවට මේකේ නොයේකුත් ගඳ ගහන දේවල් නිබඳව නේද පිට වෙනකොට ඒවා සුද්ධ කර කර සුද්ධ කර කර මොන දුකක්ද මේ ශරීරයක් එක විඳින්නේ කියලා බලන්න නේද කණ්ඩ හොයන්න නේද වැඩිපුරම හංසෙන්නේ ඒ කියන්නේ මේක පවත් ගන්න එතකොට මේ වගේ මේ මේ වගේ මේ ශරීරයක් ලැබිලා මේ වගේ දුක්ඛිත ස්වභාවයක ඉන්නවා කියලාවත් අපි දන්නේ දන්නේ නැහැ. එහෙනම් මේ වගේ මේ ඇති වෙන සියලු දුක් නැති කරන වැඩපිළිවෙල මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මොන තරම් ධනය තිබ්බත් මොන තරම් බලය තිබ්බත් ඒක කරන්න බෑ. මොන තරම් සප ආසනයක වාඩි වුණත් ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? රිදෙනවා. හරි. මොන තරම් බලය තිබ්බත් බෑ. ඒ වගේමයි චිත්ත චිත්තයේ පැත්තෙන් සතුටෙන්ම ජීවත් වෙන්න අපි නොකරන දෙයක් නැහැ. හරි අසරණ වෙලා තියෙන්නේ. අර කය කය පැත්තෙන් මොනව කළවක්වත් හරියන්නේ නැහැ. සිත පැත්තෙනුත් එහෙමද නැද්ද? ඇයි හම්බ කරන්නේ? ගොඩ දේවල් එකතු කරගෙන වැට ගහගෙන තාප්ප ගහගෙන බෝඩ් දැරි තියාගෙන මුරකාරයෝ දාගෙන නීති දාගෙන පොත්වල ලියලා නීති යන්න බෑ. ඔහේ හින්දා මට ගොඩක් සතුටක් ඇති වුණා ජීවිතේ. මැරෙනකන් ඒ සතුට මට ඕනෑ කියලා දෙන්නත් එක්ක තියෙන අවිශ්වාසයට මොකද කරන්නේ? දැන් බොහොම ආදරයෙන් දෙන්නෙකුට දෙන්නේ කරිය ආදරේ වෙලා ඉන්නවා. ඉතින් පුදුම විශ්වාසයක් තියෙනවා. මගේ පණ වගේ විශ්වාසයක් කියනවා. හැබැයි කෝකටත් කෝකට ලියනවද නැද්ද කියලා නීති පොතක. ඇයි දන්නේ ලියන්නේ? ඇයි ලියන්නේ? අපි ඒක හිතුවේ නැහැ. ඇයි ලියන්නේ සංස්කෘතිය හින්දාමද ලියන්නේ? නෑ. එතන තියෙන්නේ මොකද්ද? බය. දෙන්නටම සහනයක් තියෙනවා ලියාගත්තට පස්සේ ආහාරේ. දැන් එහෙම ලේසියෙන් ගැලවිලා යන්න බෑ. ඒ විදිහට අපි ඇද බැඳ තබා ගැනීමේ ඒ උත්සාහයක ඉන්නේ මොනවා මොකටද හිත දුක් වෙයි කියලා. හිත දුක් වෙන කිසි දෙයක් සිද්ධ නොවෙන්න අපි වග බලා ගන්න අසාර්ථක උත්සාහයක් ගන්නවා. හැබැයි ඒ ඔක්කොම උත්සාහය අතරේ මහා දුබරක් ඇති වෙන ස්වභාවයකට අපිපත් වෙනවා. ඒපත් වෙන්නේ ඇයි? අපි කොච්චර අල්ලා තියාගන්න හදුවත් මේ ලෝකේ තියෙන දේවල් අල්ලා තියාගන්න පුළුවන්කම නැහැ. ඒක අත්දැකීමෙන් දන්නවද නැද්ද? නමුත් හැමදාම අපිට අහිංසක බලාපොරොත්තුවක් මේ හිත අපිට දෙනවා. මේ සැරේ හරියයි. හරිද? මේ වතාවේ හොඳ වෙයි. අර දරුවා නැති වුණාට මේ දරුවා හොඳ වෙයි. එයාගෙන් වැරදුනාට මෙයා හරියයි. අර හිතවත් කෙනාගෙන් රිදුනාට මෙයාගෙන් එහෙම වෙන එක නැති වෙයි. නේද? ඒ වගේ අහිංසක බලාපොරොත්තුවක් තියාගෙන හිත සතුටෙන් තියාගන්න ඒවා ඇද බැද තබාගෙන ඒ දරුවෝ දෙමව්පියෝ මේ ඔක්කොමත් එක්ක සන්තෝෂෙන් ජීවත් වෙන අහිංසක බලාපොරොත්තුවක සම්පූර්ණ විනාශය කොයි වෙලාවෙ හරි සිද්ධ වෙනවද නැද්ද නේද මගදිත් එහෙමයි අවසානයේ සියල්ල ඉවර වෙනවා ඉතින් එහෙම අසාර්ථක ගමනක අපි ඉන්න අපිට බාහිර ලෝකය පසකලා තමන්ගේ අතුලාන්ත සතුටක් උපදවාගෙන ප්‍රීතියෙන්ම ජීවත් වෙන්න අවශ්‍ය කරන සියලු දේ ධර්මය තුල තියෙනවා. අපිට හරය තේරුන්නේ නැහැ. අපි හොයන්නේ මේ ලෞකික වස්තු වලින් හරය. ඒකේ තේරුම ලෞකිකව අයින් කරන්න මේ පවුල ඇතහැරලා දාලා යන්න, ගෙවල් ඇතහැරලා දාලා යන්න කියන එකද? නැහැ. තමන්ගේ සතුට උපදවා ගන්න ක්‍රමයේ තියෙන තමන්ගේ දෘෂ්ටිය තුළ. තමන්ගේ දැක්ම තුළ. දැක්ම නිවැරදි කරපු ගමන් වෙනදා දුක් ඇති වෙච්ච තැන්වල දුක් මේකෙන් හටගන්නේ නිපද වෙන්නේ තමන්ගේ අතුලාන්ත දුක් නිපද වෙන්නේ නැහැ. ඔය ඔච්චර ලෝභ, දේශ, මෝහත් එක්ක මෙච්චර මැරෙන්නම හදන්නේ ඇයි? ලෝභ, දේශ, මෝහ මුල් කරගෙන මේ ලෝකයේ තියෙන වස්තුන් කෙරෙහි මෙප්පමණ පොරයක්. මේ පොරය කොච්චර කෙනා ළඟ ඉන්න කෙනා මරන්න එහෙට අමාරුන්නේ. ළඟ ඉන්න කෙනා මරන්නේ ඇයි? දැන් අද මේ වෙනකොට බොහෝ දෙනෙක් නේද ලංකාවේ මිනිමරුම් කියන ඒවා සාමාන්‍ය දේවල්ලා. යමින් යමින් මරලා දාලා යන්න පුළුවන්. හරියට තිරසන් ජීවිත වගේ අපේ ජීවිතපත් වෙමින් පවතිනවා. අම්මා මරණ අය ඉන්නවා, තාත්තා මරණ අය ඉන්නවා, ළඟම ඉන්න යාළුවෝ මරණ අය ඉන්නවා. නේද? නිකම්ම ඔහේ මරලා දාන්න ලෑස්ති වෙලා. පසුගිය දවසක මතක ඇති වෙළඳ බලයක් හේතු කරගෙන ළඟ හිටිය හතර දෙනෙක් හදිස්සියෙන් මරලා දාලා යනවා. එහෙමනේ මරණ මරණවා කියන එක පොඩි දෙයක් නෑ. ඇයි මරන්නේ කියලා අපි හිතුවද? කෙනෙක් කෙනෙක්ව මරන්නේ ඇයි? නොමරුවොත් දරා ගන්න බැරි හින්දා. මොකද කියන්නේ? එයාගේ හිතේ ඇති වෙන ඊර්ෂ්‍යාව හින්දා හෝ ක්‍රෝධය හින්දා හෝ වෛරය හින්දා ඇත්තට මිනිසෙකුට ක්‍රෝධයක් වෛරයක් ආවම කොහෙද පිච්චෙන්නේ? තමන්ව පිච්චෙනවද නැද්ද ඉස්සෙල්ලාම? නේද? ක්‍රෝධය, වෛරය ආදී ඇති වෙන්නේ කොහෙද? අපේ సంతානේ. ඒ సంతානේ ඒක ඇති වෙන්නේ මොනවත් සමගද? సంతానගත ගිනිදැල් සමග. නේද? ගින්දරත් එක්ක එන්නේ ඒක. ඒ එන ගින්දර වලට එයා පිච්චෙනවා. එයාට ඒක දරන්නම අමාරු වෙනවා. ඒක ප්‍රබල වෙන්න වෙන්න වෙන්න වෙන්න දරාගන්න අමාරු වෙනවා. අන්න ඒ දරාගන්න අමාරු දෙයට එයාගේ මනස එයාගේ මනසයට විසඳු දෙන්නේ එයාගේ දෘෂ්ටියට අනුව බලන්න මේ ක්‍රියාකාරීත්වය දිහා. එයාගේ තියෙන වැරදි අදහසින්ද නේද? එයාට එන ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛරමාන, අවිද්‍යාව හින්දා එනවා. නේද? ඒවා ආපුහාම එන්නේ පුච්චගෙන. ඇතුළ පුච්චගෙන එන්නේ. ඒක අපිට දැනලා තියෙ ඕන තරම්. ඒ ඇතුළ පිච්චීම පිච්චි පිච්චි ඉන්න බෑ. පිච්චි පිච්චි ඉන්න බැරි හින්දා මොකද කරන්නේ? ඒකට විසඳුම් හොයනවා. විසඳුම් හොයන්නේ මොකක් පාවිච්චි කරලාද? තමන්ගේ දෘෂ්ටිය පාවිච්චි කරලා. තමන්ගේ දෘෂ්ටිය මෙයා තමයි මට කියන්නේ මේ දේ කරන්න. අහලා විනාශ කරන්න. අහලාට බයින්ද ඒතරට සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. අහලා මරලා දාන්න. එතකොට ඔයාට ගැටලු ඉවරයි. මේ ඇතුළ සන්තෝෂ කරගන්න වෛරය ඇති වුණාට පස්සේ මම දන්නවනේ නේද කියන්නේ හැබැයි මම මගේ ජීවිත කාලේ මම පරිගත්තොත් විතරයි මට සැනසීමෙන් ඉන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අගිනි ගිනිගෙන ඉන්නේ. හැම වෙලේම විසඳුම හොයන්නේ බාහිර බාහිර ලෝකේ සකස් කරලා. නමුත් යාර නිකන් හරි මතක් වුණා නම් මෙහෙයි ගිනිගන්නේ මේකයින් කරන්න මේ ප්‍රශ්නේ ඉවරයි කියලා. නේද? ඒතර මෙන්න මේ ඇතුලේ ගින්න නිවා ගන්න අවශ්‍ය කරන සියලු දේ දේශනාවේ තියෙනවා. කොහොම අපි ගවේෂණය කරේ නැහැ. හරිද? ගවේෂණය කරන්නේ ඒක විද්‍යාත්මකයි. එයිම විද්‍යාත්මක කියන්නේ ඒක නිවා ගන්න විදිහ එකකට එකක් ගලපලා පෙන්වන්න පුළුවන්කම ඕනෑ තරම් තියෙනවා. මේ නිවන විදිහ ඒක මේ අදෘශ්‍යමාන මේ අර බාරය වෙන්නකො එතකොට හරියයි. අර මුට්ටිය වල්ලන්නකො එතකොට හරියයි. අර කරන්නකො හරියයි කියලා ඒ වගේ නොපෙනෙන දෙයක් නේ විද්‍යාත්මකයි කියලා කියන්නේ. මෙන්න කරන විදිහ මෙන්න වෛරය නැති කරන විදිහ මෙන්න ඔහේගේ ඇතුලේ තියෙන රත් වීම නැති කරන විදිහ මෙන්න මේක සිද්ධ කරන විදිහ කියලා කරන විදිහ හැම දෙයකටම තියෙනවා හරිද ඒකයි අපි කියන්නේ හැමදාම මේ පිළිබඳව පරිශන කරන්න පටන් ගන්න. බොහෝ විද්වත්ව මේ පින්වන්ත බොහෝ දෙනා නොයේකු ශේත්‍ර පිළිබඳ නීති ශේත්‍රය පිළිබඳ භෞතික ශේත්‍ර පිළිබඳව බොහෝ නිපුණත්වයක් ඇති අය වුණ තරම් ඉන්නවා. ඒවා ගැන පරිශන කරපු අය ඉන්නවා. නොයේකුත් ආකාරයේ දැනුම තියන අය ඉන්නවා. නේද? ඒ දැනුම ඒකරාශී කරගත්ත අය ඉන්නවා. ඒ හැම කෙනෙකුටම අපි අභියෝග කරලා කියන්නේ ජීවිතයක කොටසක් කරගන්න තමන්ගේ දැනුමත් එක්ක තමන්ට තියෙන හැකියාවනොත් එක කොටසක් කරගන්න තමන්ව ගවේෂණය කරන්න. ධර්මයේ මතු කරගත්ත හැක්කේ තමන්ගේ ජීවිතය ගවේෂණය කිරීම. ඒ සඳහා අවශ්‍ය කරන සියලු සියලු දේ අපිට උරුම වෙලා තියෙන. ඒකට අවශ්‍ය කරන සියයක කරන ක්‍රමේ කරන ක්‍රමේ දන්නේ නැත්නම් නේද? අපි ළඟ තියෙනවා දුරකතනයක්. ඉතින් මේ දුරකතනය ක්‍රියාවිරහිත වෙනවා. කිසිම කෙනෙක් නෑ මේක හදන්න. දැන් ඉතින් මට මේක තියාගෙන මොකද කරන්නේ? වටින එකක් කියන්නකෝ. මේක හදන්න කිසි කෙනෙක් නැත්තම් මේකට ඇති වටිනාකම නැහැ. ඒ වගේ අපේ මනසේ ක්‍රියාකාරීත්වය හදන්න උපදෙස් ගන්න කිසිම කෙනෙක් නැති දවසක් එනවා. ඒ තමයි බුද්ධෝත්පාද කාලය නොමැති කාලේ. හරි සියලු දේ කියලා මම කියනවා. සියලු ප්‍රශ්න, සියලු ගැටලු ඇතුලෙන් එන හැම දෙයක්ම විසඳ ගන්න පුළුවන් ක්‍රමවේදය තමයි ධර්මය කියලා කියන්නේ. දුක් නැති කරන සන්තෝෂයෙන්ම ඉන්න පුළුවන් ක්‍රමයක් ඒක. ඒකට අපිට උරුම වෙලා තියෙන එහෙම එකක්. එතකොට දැන් අපි කතා කරා දෘෂ්ටි ගැන, දැක්මවල් ගැන නේද? අපේ රටේ පාලනය විදින් විදේ විදින් විදේ වෙනස් වෙනකොට එක එක්කෙනා හරිද? රටේ පරිපාලනයත් වෙනස් වෙන්නේ ඇයි? ඒ ඒ පක්ෂවල ඒ ඒ පුද්ගලය තුළ තියෙන ආර්ථික න්‍යාය මෙය විය යුතුයි අධ්‍යාපන න්‍යාය මෙය විය යුතුයි සෞඛ්‍ය න්‍යාය මෙය විය යුතුයි නේද මේ විදිහට එක එක න්‍යාය ඇති වෙන්නේ ඒ ඒ දෘෂ්ටි වලට අනුව හරි එතකොට එක කට්ටියක් මේ රටේ බලගන්නනකොට ඒ කට්ටිය යනවා වම් පැත්ත තමයි හරි පැත්ත කියලා හදන වමට යනවා ඒකක 10ක් කියලා හිතන්නකෝ ඊළඟ කට්ටිය එනවා ඒ කට්ටිය එතනින් හරියටම අංශක 90ක් හැරෙනවා හැරලා ඒ පැත්තට යනවා ඒකක 10ක් ඒ එයාලගේ න්‍යායයට අනුව තව එක්කෙනෙක් එනවා ආයසරයක් අංශක 90ක් දකුණට හැරෙනවා හැරිලා යනවා ආය කුමන හෝ ඒකක 10ක් තව එක්කෙනෙක් එනවා ආපහු අංශක 90ක් හැරිලා ආපහු යනවා ඒකක 10ක් දැන් කොහෙද හිටපු තැනම ආයසරයක් ඉන්නවා අපේ කට්ටිය එහෙම යන්නේත් නෑ අපේ කට්ටිය යන්නේ කොහොමද ආපස්සටම යන ගති තමයි බලාගෙන ගත්තේ. මොකද අන්තිම ප්‍රතිඵලය ගත්තොත් අපිට තීරණයකට එන්න වෙනවා පෙපින්නත් නේ. එක එක දෘෂ්ටි වලින් මේ රට විනාශ වෙලා හරියන්නේ. එක එක්කෙනාගේ දෘෂ්ටි, එක එක්කෙනාගේ එක එක්කෙනාගේ ක්‍රමවේද. අනුන්ගේ තොප්පි අපි ඔලුවට හරියන්නේ නැහැ. අපිට වසර 2000 ගානක ඉතිහාසයක් තියෙනවා. ඔප්පු කර පෙන්වී හැකි ඉතිහාසයක් තියෙනවා. අපි දන්න ඒ ඉතිහාසය තුළ අපිට ආවේනික ජීවිත අපිට ආවේනික ක්‍රමවේද අපිට ආවේනික අපි ආපු වැඩපිළිවෙලක් තියෙනවා. මේකට පූර්ණ වශයෙන් සමාජවාදයක්වත් ප්‍රජාතන්ත්‍රවාදයක්වත් නෙමෙයි මේකට හරියන්නේ මේකට හරියන්නේ වාද නෙවෙයි මේකට හරියන්නේ ධර්මය. හරිද? එතකොට ඒකට අපි නිකන් ධර්මවාදය කියමුකෝ කමන්නේ වුණේ. හරි. එහෙනම් අපි ධර්මවාදී ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතු වෙනවා. ඇයි එහෙම කියන්නේ? තුන් ලෝකයක් සනසවදාලා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කණ්ඩායමක් දියුණු වෙන්න ඕන ආකාරය කොහොමද කියලා. කණ්ඩායමක් ඒකරාශී වෙලා ඉන්නකොට ඒ කණ්ඩායම කිසිම විදිහකින් පරිහානියටපත් නොවෙන්න කළ යුතු පිළිවෙත් මොනවද කියලා දේශනා කරලා තියෙනවා. එකක් තමයි ලිච්ඡවි රාජ්‍ය පවත්වන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ නමක් තුන් ලෝකයක් අවබෝධ කරගත්ත මහා උත්තරමයන් වහන්සේ මගද අමාත්‍යවරට වස්සකාර බ්‍රාහමණයට කියනවා ලිච්ඡ විරාජ්‍ය කරද්දන්න බෑ. ඇයි? අපරිහානීය ධර්ම පිළිපදිනවා. ආනන්දාන්තරගෙන් අහලා කියන්නේ. එහෙනම් ඒ වගේ අපේ ලෞකික දියුණුවට රටේ දියුණුවට කණ්ඩායමක් වශයෙන් එක දිගට යන්න කොයි විදිහට ප්‍රතිපත්ති සකස් කර යතද කියලා ධර්මය තුලින් හොයලා බලන්න ඕනේ. ගවේෂණයක් කරන්න ඕනේ. වරදින තැන් සියල්ලට උත්තර එතනින් ඉස්මතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට ඒ සඳහා අපි නිබඳව කියන්නේ මේක තමයි අපිට ලැබිලා තියෙන ලොකුම උරුමය. ලොකුම උරුමය. හැබැයි ඒ උරුමය මෙන්න මේ හතරෙන් කොහොමද කියන්නේ භාවිත කරන්නේ? ලදරුවෙක් ඉන්නවා. නෑ අන්ධයෙක් ඉන්නවා. අන්ධයාට නොයෙකුත් ගල් පෑගෙනවා. එතකොට එයාට දැනෙනවා මේ අමයි ගලක් පෑගුණා ගලක් පෑගුණා කියලා. මැණිකක් පෑගෙනවා. අනිත් ගල් පෑගෙන කොටයි මැණික පෑගෙන කොටයි එයාට ඒකම විදිහට දැනෙන්නේ. මොකද කියන්නේ? මේ රටේ පරිපාලන ශාස්ත්‍රය නිර්මාණය වෙන්නේ එහෙමද නැද්ද? මේ වටිනා මැණික කියන බුදුරජාන් වහන්සේගේ ධර්මය තුලට එයාලා දාන බැල්ම කොයි වගේ එකක්ද? අන්ධයෙකුට වගේ මේකේ තියෙන වටිනාකම තේරෙන්නේ තේරෙන්නේ නැහැ. හරි කෙනෙක් තාමත් කියයි ඕක හරියන්නේ නැහැ ඕක ගතානුගතිකයි කියලා. මං අහනවා අභියෝග කළා දැන් හරියද? දැන් ගතාගත ගතානුගතික නැති කේස් හතරට පහට පැලෙන තර්ක ඉදිරිපත් කරමින් මේස පළු යනකම් අත්වලින් ගහමින් නේද සාකච්ඡාවල නේද හපා ගනිමින් විතක ගහ ගනිමින් මේ තර්ක ඉදිරිපත් කරලා තමන්ගේ මතය ඉදිරිපත් කරලා කටයුතු කරගෙන ආපු මේ වැඩපිළිවෙල තුළ රට හරියට දියුණු වෙලා නේද? කුමන පැත්තකින් හරි දියුණු වෙලාද? එහෙම නැත්තම් බුදුහාමුදුරු කියපු තැනට යන්න වෙයි. නේද? එහෙනම් දැන් විවෘත මනසකින් මේක අතීතයට මේක මේ සියවසට නොගැලපෙනවා කියලා හිතන්නේ නැතුව අකාලික වූ ධර්මය මේ සියවස නොගැලපෙනවා කියලා හිතන්න තු විද්‍යාත්මක ඇහැකින් ධර්මයේ දිහා බලන්න ඕන කාලයයි. විදු ඇසකින් විද්‍යාත්මක කියලා කිව්වේ මේ තාක්ෂණ විද්‍යාව ගැන නෙමෙයි මං. විමසුම් නුවණකින්. විමසුම් නුවණකින් පටු ආකල්ප අයින් කරලා දාලා නේද? ඔළුව වල තියෙන දේවල් සුද්ධ කරලා දාලා මේක ඇතුලේ තියෙන විසඳුම මොකද්ද? මේක නවසියවසට ගියා නවසියවසේ අලුත් නිර්මාණ අපේ අතේ අපි වේගෙන් ගමන් බිම යනවා අපි ලෝකයේ තියෙන දේවල් අතට ගන්නවා. ලෝකයේ තියෙන දේවල් අතට ගන්න අපි ඒකවත් හරියට ගන්න ඒක තුලින් ගත හැකි ප්‍රයෝජනය ගන්න පුළුවන් මානසික සංහිඳියාවක ඉන්නවද? අපේ වැඩි දෙනෙක් නේද විද්‍යාත්මක නිර්මාණ තුලින් සිද්ධ වෙලා තියෙන වැඩි දෙනෙක්ගේ යහපතද අයහපතද? වැඩි දෙනෙකුට අයහපත සිද්ධ වෙලා. වැඩි දෙනෙක්ගේ ඔළු ඔලමුට්ටල වෙලා. වැඩි දෙනෙක් අම්මා තාත්තා අඳුරන්නේ නැත්තත් පත් වෙලා එහෙනම් ඒක තුල ලැබිලා තියෙන අධ්‍යාත්මික යහපත නෑ. දියුණුවයි සම්මත රටවල් ලැජ්ජාවට තමන්ගේ පුරවැසියන්ගේ අකටයුතුකම් මරා ගැනීම, දිවිනසා ගැනීම මේ අතම නම් ඕනකම් කළ බලන්න. ඒ සියල්ල මාධ්‍යට හෙලි කරන්නේ නෑ. ඒ වගේ තියෙනවා මහා ඛේදවාචක. මහා පීඩන තියෙනවා. ඒ කියන්නේ මුදලින් සහ බලයෙන් දිනුනාට මානසික වශයෙන් දිනු වෙලා නැති බව. එහෙනම් ඒ හැම පැත්තකින්ම දිනු වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා. එහෙනම් අපි ඒක ගවේෂණය කරන්න අපේ ඔළුවල තියෙන සීමා බන්ධන අයින් කරලා මොහොතක් විවෘතව බලන්ඩ මේක ඔප්පු කළ පෙන්විය හැකියි. ඒ සඳහා කැමති අයට අද හවස කැලණි මහා විහාරයට එන්න පුළුවන්. ඇවිල්ලා රාත්‍රී 9 ඉඳන් පාන්දර වෙනකන් ධර්මයේ තුල තියෙන රටක් දියුණු වෙන, ලෝකයේ දියුණු වෙන වැඩපිළිවෙල මොකක්ද කියලා ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ සඳහා විවෘතව අපි හැමෝටම ආරාධනා කරන සියලු විද්වතුන්ට මේ කියන වැඩපිළිවෙල මොකක්ද කියලා ගවේෂණය කරන්න ඒකට අවස්ථාව ගන්න සියලු ප්‍රශ්න ධර්මයේ තුලින් විසඳන හැටි ධර්මයේ තියෙන ආකාරයට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේවා සාකච්ඡා කරපුවාම අපේ පින්වත්නි අපිට යම්කිසි ක්‍රමවේදයක් සකස් වෙනවා. හැබැයි ඒ ක්‍රමවේදය තුල කරලා බලමු කියන ඊළඟ කන ක්‍රමයක් නෙවෙයි කරලා බලන්න දෙයක් නැහැ කරලා බලන්න ඉස්සෙල්ලා තේරෙනවා මේ ප්‍රශ්නේ විසඳෙනවා කියලා මොකද හැම දෙයකම මුල් වෙන මනස සකස් කරන වැඩ පිළිවෙලක් තමයි එතන තියෙන්නේ. හරි. ඒකද මේ වැඩපිළිවෙල තුලින් අපි අපරිහානීය ධර්ම ආදි වශයෙන් අපිට ලැබිලා තියෙන මේ උරුමය පාවිච්චි කරගත්තොත් මේ ලෝකෙම අපිට ලැබිලා තියෙන උරුමය තමයි බෞද්ධ උරුමය. මේක භාවිතා කරගන්නේ නැතුව අහකට තියලා තියෙන මේ ලදරියෙකුට මණිකක් පෑගුණා වගේ ඉන්න අපි මම ඉතින් ටික කිව්වේ නෑ කියලා වැඩක් නෑ මොකද අදරුවාගේ තත්ත්වයේ ඉන්න බව පේනවා පරිපාලන ශාස්ත්‍රයේ හ්ම් එහෙනම් පරිපාලන ශාස්ත්‍රය තුළට බෞද්ධ මූලධර්ම මූලික කරොත් වෙන දේ ගැන අපි සාකච්ඡා කරමු. ඒක තේරෙයි කොහොමද කියලා ඒක තේරුම් ගත්තොත් එහෙම අපේ රට හැම පැත්තකින්ම දියුණු වෙන ආකාරය වෙන්නේ. ඉතින් එහෙනම් මේ සියලු පින්වතුන්ට අපි ආරාධනා කරන්නේ මේ තමයි බෞද්ධ බලවේගය යුත්තේ. ලංකාවේ බෞද්ධ බලවේගයක් තියෙනවා. ඒක අන් අය විනාශ කරන බලවේගයක් නෙවෙයි. ඒක අන් අයට සැරෙන්වත් කතා කරන බලවේගයක් නෙවෙයි. ඒක අන් අයගේ වැරදි වලට චෝදනා කරන බලවේගයක්වත් නෙවෙයි. ඒක සාන්තව මු르දුව ඍජුව නිවට නොවි නියාලු නොවි ඇත්ත කතා කරන වැරද්ද පෙන්වා දෙන නිවැරද්දේ පිහිටුවාලන ඒක ලෝකයේ තියෙන අධිකතර සාමකාමී බලවේගය. හරිද? නොබෙල් සාමත්‍යාගය කියලා එකක් තියෙනවා. ලෝකයේ මිනිස්සු එකතු වෙලා සාමය ලබා දුන්නේ නැති අයට වෙලාවකට සාමය ගැන තෑගි දෙනවා. හරිද? සමහර වෙලාවට ඒ සාමය ස්ථාපිත නැහැ. ඒ සාම ත්‍යාගය අපි ලබා ගන්න ඕන ලෝකයේ ඉන්න අයගෙන මේ බුදුහාමුදුරුවන්ගෙන්. බුදුරජාණන් වහන්සේ ලෝකයේ සාමය උදා කරගන්න ආකාරය දේශන සමුගි සම්පන්නව සියලු දෙනාටම වාසය කරන්න පුළුවන් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ඉහළම තැන තියෙන ධර්මය දේශනා කරලා තියෙනවා අපි ඔප්පු කරලා පෙන්වන්නම් මෙන්න මේකයි රට ගොඩ ගන්න ක්‍රමවේදය කියලා ඒ සඳහා ඒක රාශි වෙන්න ඕනේ. ඒ සඳහා තව පුංචි වැඩක් තියෙනවා කරන්න. ඒ තමයි හැම කෙනෙක්ම උපරිම වශයෙන් උත්සාහ කරන්න ඕනේ සම්බන්ධ වෙන්න රට ජාතිය ගැන හැඟීමක් තියෙනවා හේතුව හැම ඔලුගෙඩියක්ම තීරණය කරනවා මොකක්ද මේ අදම පවිතු හීන දීන මිනිසුන්ගේ බලකාමී தත්වයට ප්‍රහාරයක් එල්ල කරන්න නම් පණිවිඩයක් දෙන්න නම් බෞද්ධ ඒක හඬින් ඒක රසින්න ඕන. දැන් අපි තවත් නිවට වෙන්නේ නැහැ. දැන් අපි තවත් දෘෂ්ටි වලට වැටෙන්නේ නැහැ. පක්ෂපාත ආදිය ඔස්සේ නේද අන්ධ වෙලා පිස්සු වෙලා වගේ යන්නේ නැහැ. හැවදාම ඔහෙම රැකගන්නවා කියලා ඔහෙගෙන්ම වැඩගත්තු මිනිස්සු අන්තිමට ඔහෙටව හම්බ වෙන්නවත් අවස්ථාවක් දුන්නේ නැහැ. මොකද කියන්නේ? නේද? එහෙම හැමදාම රවට්ටන අය පිටිපස්සේ දිව කාලේ ඇති මේ පණිවිඩේ රට ලෝකෙට අරන් යන්න ඕනේ. දැන් ඉතින් අපි අපිට ආවේනික හරි අපූර්ව ක්‍රමවේදයක හිමිකරුව වෙන්න ඕන කාලය ඇවිල්ලා තියෙන්නේ. ඒකින්ද ධර්මය ඇහුවත් නැතත් ඊට පෙර ආතුව තියෙන අදිෂ්ඨාන පාගමන තියෙන ප්‍රතිපත්ති පූජාව මේ දේවල් වලට සම්බන්ධ වෙලා අපි බෞද්ධ ඒක රාසියලා ඉන්නවාය කියන එක පෙන්විය යුතුව තියෙනවා. ඒත් එකම හෙට දවසේ සිද්ධ කරන අභිධර්ම පාඩම වෙනුවට සාමාන්‍ය ධර්ම දේශනාවක් තියෙන බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලීම් කරලා තියෙනවා. මොකද මේක අපි මෙතෙන්ට පැමිණියාම අපිට මේක අහන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ රැයිල වෙනකම් බණ අහලා කියලා. ඒකින්ද අපි සාමාන්‍ය සූත්‍ර දේශනාවක් තමයි හෙට දවසේ සිද්ධ කරන්නේ අභිධර්ම පාඩම නෙවෙයි. ඒක මම කලිනුත් දැනුම් දුන්න සාකච්ඡාවේදී. ඉතින් අපි ඒක රාශී වෙමු. ඒක රාශී වෙලා අපේ ජීවිතය සකස් කරගමු. මේ ජීවිතය සකස් කරගෙන සසර සූපත් කරගමු. අපිට ලැබිච්ච මේ මහා නර්ග උරුමය නේද? අපේ අතට අනා අතීත මුතුමෙත්තන් අපේ අතට සුරක්ෂිතව ලබා දුන්න ඒ වටිනා ශාසනය අපි සුරක්ෂිතව භාවිතා කරලා එය පාවිච්චි කරලා nirupadritව එහෙමම අනාගතයට උරුමකරනද අවශ්‍ය වැඩ පිළිවෙල ඒක මහා පිනක්. ඒක සසර නිවන් දකින්න පිනක්. හේතු වෙන පිනක්. ඒකින්ද ගවේෂණය කරන්න, හොයන්න, කරන්න ඕන දේ තේරුම් ගන්න, තමන්ගේ යුතුයකම තේරුම් ගන්න, තේරුම් අරගෙන කටයුතු කරන්න අනාගතය සුවදායක තත්ත්වයකට පත් කරන ලෝකයේ මහා දියුණු රටක් බවට මේ රට පත් කරගන්න අවශ්‍ය කරන්නේ ජාතික ප්‍රතිපත්තියක් වටා ඒක රාසී වීම විතරයි. අවශ්‍ය සියලු සම්පත් අපිට තියෙනවා ඒක නියම ප්‍රතිපත්තියක් වට අපි ඔක්කොම ඒක රාශි වෙලා ඒ ප්‍රතිපත්තිය තුළ ගොනු වෙලා ඒ ප්‍රතිපත්තිය අඛණ්ඩව පවත්වාගෙන යෑම කවුරු මේ රටේ බලයටපත් වුණත් ඒ අවශ්‍ය ප්‍රතිපත්තිය එකම ප්‍රතිපත්තිය යනවා නම් අපි කොච්චර සන්තෝෂෙන් ඉදීද නේද කොච්චර සන්තෝෂෙන් දැන් අපි කොච්චර ගින්නකින්ද අපේ මිනිස්සු ඔක්කොම ඉන්නේ තව පොඩ්ඩකින් මොනවා වේද තව පොඩ්ඩකින් මොනවා වේද තව පොඩ්ඩකින් මොනවා වේද කියලා කී දෙනෙක් කන කොටා ගනීද කී දෙනෙක් මරා ගනීද මොනවා වේද කියලා ඇයි අපි මෙහෙම ගින්නෙන් ඉන්නේ බලකාමීත්වය හින්දා මේව අතහැරලා දාලා සාමකාමී රටක් සකස් කරගන්න අලුත් වැඩ පිළිවෙලකට යන්න ඕනේ සඳහා වික්ෂුන් වහන්සේලා විදිහට අපි මඟ පෙන්වන්න සියලු දේ සූදානම් කරගෙන ඉන්නේ. හින්දා එවැනි උතුම් සමාජයක් බිහි කරගන්න මේ උරුමය ආරක්ෂා කරන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අදිස්ථානය, වාසනාව, ප්‍රඥාව හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.